අවසරයි අපේ හැමෝටම. ගරු ස්වාමින් වහන්සේ මා සක්මන් භාවනාවට ආධුනික කෙනෙකි. සක්මන් භාවනාව ආරම්භ කිරීමට ප්‍රථම කය ඍජුව තබාගෙන ඉදිරිය මඩක් බලා සිට භාවනා අරමුණ මෙනෙහි කර සාමාන්‍ය ගමනින් විනාඩි දෙක තුනක් ගමන් කළෙමි. අනතුරුව දකුණු පාදයේ ඔසවමින් ඔසවනවා යන සිතුවිලිද ඉදිරියට යෑමේදී යවනවා යන සිතුවිලිද පාදයේ බිම ස්පර්ශ කරන විට තබනවා යන සිතුවිලිද මෙනෙහි කරමින් භාවනා මානසිකාර්යය සක්මන් කෙලිමි. පාදයේ ඉසීමේදී, යැවීමේදී, තැබීමේදී මේ සෑම ක්‍රියාවක්ම මුල මැද අග වශයෙන් නිරීක්ෂණය කෙලිමි. ඔසවන අවස්ථාවේදී අග කොටසේ පිළිබොසෝ ඇඟිලි පොළවේ තිබෙන අවස්ථාව යටපතුලට ඉතා සැහැල්ලු ගතියක් දැනුනි. පාදයේ යවන අවස්ථාවේදී මැද භාගයේදී පාදයේ බර ගතියක් දැනුනි. පාදයේ පොළවේ දබන ක්‍රියාවේ මුල් අවස්ථාවේදී ඝන බවක් යටපත් වලට දැනුනි. මෙම ක්‍රියාව නිරීක්ෂණය කරමින් සක්මන් කරද්දී සිතට නොයෙකුත් සිතුවිලි හා ඇසෙන ශබ්ද හා net කොණින් දකින රූපාරා සිතුවිලි මැවින් භාවනා අරමුණට බාධා වේ. නැවත භාවනා අරමුණට වීරියෙන් සිත යොමු කරයි. විනාඩි 5ක් සක්මණේ යෙදෙන විට වම් දණහිස වේදනාදී වම් දණහිසේ ආබාධයක් ඇත. එවිට වරන් ඇතුළේ එවිට ගමන් වේගය බාල කර වම් දණහිත සුළුවෙන් නවා සක්මන් කරමි. දණහිතේ වේදනාව අඩුයි. ඔසවනවා යවනවා තබනවා යනුවෙන් නොනවත්වාම සිදුවන මෙම ක්‍රියා නිරීක්ෂණය කිරීමේදී අපේ භව ගමනද මේ හා සමාන බව සිතට පසක් විය. ඒ ඉපදෙනවා ජීවත් වෙනවා මැරෙනවා යන ක්‍රියාවලියයි. විනාඩි 10ක් 15ක් සක්මන් කළ හැකියි. අරු ස්වාමීන් වහන්සේ මේ වරදක් නැත්නම් පහදා දෙන්න. ඔබ වහන්සේ තෙරුවන් සරණයි දීර්ඝාස. විස්තර වගේක් නම් ඇත්තටම සඳහන් වෙලා තියෙනවා. නමුත් මම කියන්නේ බොහොම සරලව පටන් ගන්නකොටම ඔසෝනෝ යවනවා තවනවා හිතවිලි බලනවා කියන දෙයක් පටලවා ගන්න නැතුව විනාඩි 5ක් 10ක් හොඳට සක්මනේ එහාට මෙහාට ඇවිදින්න. මම මේ ඉඳගෙන ඉන්නව නෙවෙයි මම සක්මන් කරනවා කියන දැනෙනකන් එහාට මම නිකන් ඇවිදින්න ඇවිදලා බලන්න මට මේ පොළවේ සාමාන්‍ය විදිහට ඇවිදින්න පුළුවන් කියලා. ඒ විනාඩි 5ක් විතර පද මේ මළුව පදම් කරගත්තට පස්සේ බලන්න වම තිනකොට මම තින බව වැටහෙන්නේ නැත්නම් මෙනෙහි කරන්න. වැටෙනවා නම් මම ඉඳගෙන ඉන්නව නෙවෙයි මම මේ හිටගෙන ඉන්නවත් නෙවෙයි මම මේ වම් කකුලට බරගත්තා කියලා දැනෙනවා නම් මිනී කරා හෝ නොකලා හෝ අනේ දැනෙන විස්තරේ වැටහිච්ච දේ තමයි වාටාවට යන්නේ. ඊට පස්සේ බොහොම සරල විදියට මම තිබුණු බර දකුණට මාරු වෙනකොට දකුණේ ක්‍රියාකාරකම මට වැටහෙනවද මොනවද තේරෙන්නේ. මේ පටන් ගන්නකොට මේ වම මේ වම හිතනවා මේක මෙහෙමයි ඔසවනවා යවනවා තබනවා කියලා පටන් ගන්නකොටම එහෙම කරපුවාම මුළු ඇඟම නිකන් මේ કૃතිම වෙන්න ගන්නවා. ඒචා සක්මන් බහන විස්තරයට නැවත අහුම්කම් දෙන්නේ මළුව අදිෂ්ඨාන කරලා පොඩ්ඩක් ඒකේ හිටගෙන ඉඳලා ඒ මළුවේ එහාට මෙහාට විනාඩි 5ක් විතර මොන්නම භාවනාවක්වත් නැතුව ඇඟට එහාට මෙහාට යන්න දෙන්න. ඒකට ඇඟ තීන්දුව කරාය මොකද්ද වේගේ බලන්නේ බඹයක් විතර ඉස්සරහින් එimhe යන ගමන් දැන් හරි ඩේ ගැලපෙනවා නම් විතරක් මේ වම තියෙනකොට මෙහෙමයි දකුණ තියෙනකොට මෙහෙමයි කියලා ඉතාමත්ම සරල තැනකින් පටන් ගන්න කියලා කියන්නේ මේ වගේ ඉතාම ඔසවනවා යවනවා තබනවා වගේ තැනින් පටන් අරගත්තොත් ගොඩාක් මනසයි වැඩ කරන්නේ කයි කතාවක් නෙමෙයි යන්නේ. ඒක හැම කෙනාම සක්මන ගැන ආදුනිකයි කියලා කිව්වට ඉතාමත්ම දක්ෂව දන්න හුඟක් දන්න කෙනෙකුටත් වඩා ඉස්සරහින් පටන් ගන්න තියෙනවා. මේක සරල කිරීමටයි මම මේ කතා කරන්නේ. සක්මන් භාවනාව නිකන් ඇඟට ඇවිදින්න දෙන්න. දීලා බලන්න මේ වම තිනුට වම දන්නවද? දකුණු කෙනෙකුට දකුණු බව දන්නවද? බලලා නෙවෙයි ඒ දේ විතර කරලා ඉවරලා තමයි පටල වුණාට තමයි වමයි දකුණයි සංසන්දනය කරලා පටල වුණාට පස්සේ තමයි එසවීම සහ තැබීම සංසන්දනය කරන්නේ. එසවීම සහ තැබීම සංසන්දනය කරලා හොඳට විස්තර වார்த்தාවට දැම්මට පස්සේ තමයි ඔසවනවා යවනවා තබනවා කියන එක සංසන්දනය කරන්නේ. මේ පටන් ගන්නකොටම ඔසවනවා යවනවා තබනවා කියලා පටන් ගත්තයි කියලා කියන්නේ වාහනය 3rd gear එකේ start කරන්න හදනවා වගේ. ඉතල වාහනේ ස්ටාර්ට් කරලා ෆස්ට් එකට දාලා ෆස්ට් එකෙන් සෙකන්ඩ් එකට දාලා තර්ඩ් එකෙන් තර්ඩ් එකට දාලා තමයි සාමාන්‍යයෙන් ඉංජිනේර කෙනෙක් වාහනයක් ස්ටාර්ට් කරන්න කියලා කියන්නේ. ඉතින් පටන් ගන්නකොටම තර්ඩ් එකේ දාලා ස්ටාර්ට් කළොත් එන්ජින් එක නොක් කරනවා. ඒ සක්මණ පිටන් තියෙන ආදරේ වෙන්න පුළුවන්. නමුත් මේ උඟ දෙනෙක් කරන වැරද්දක්. මේ සක්මණ ඉතාම සරල දන්න තැනින් පටන් ගන්නව වෙනුවට අර වගේ බොහෝම සංකීර්ණ තැන් වලින් පටන් අර ගන්නවා. හැබැයි මේකේ යම් තොරතුරු ප්‍රමාණයක් ලැබෙලා තියෙනවා. ඒ තොරතුරු නම් ස්වභාවිකයි. හොඳයි. මීටත් වඩා සක්මන සරල වෙයි. මාර කියපු විදිහට කයට ඇඟට දෙන්න ඇවිදින්න පොඩ්ඩක් යන්න. ඒ බව දැනගන්නේ කොහොමද කියලා බලන්න වම් පාය වශයෙන් දකුණු පාය වශයෙන් හොඳට පටලුණාට පස්සේ වම් දකුණ වෙනුව වගේ ඔසවනවා තබනවා දෙක ගලපන්න. ඒකත් හොඳට විශේෂඥතාවය ලැබුණාට පස්සේ ඔසවනවා යවනවා තබනවා කියන ගල්පන එක තමයි මේක නිවැරදි කරගන්න සරල කරගන්න තියෙන ක්‍රමය. ගරු ස්වාමීන් වහන්සේ මා සක්මන් භාවනාවේ යෙදෙන විට ඇඟ සැහැල්ලුවටපත් වී යන බවක් දැනුනි. ඒ ක්‍රමයෙන් වැඩි වූ අතර සක්මන අවසන් වන තෙක් පවත්වාගත හැකි විය. විටින් විට සිත වෙන අරමුණක යෙදුනද එය නැවත භාවනා අරමුණ කෙරෙහි යොදවාගත හැකි විය. පයේ යන අවස්ථාවේ පෙරට වඩා ප්‍රකටව දැනෙන්නට විය. හිතේ යන අවස්ථාවේ පෙරට වඩා ප්‍රකටව දැනෙන්නේ. මුලින් ඉඳලා කියවන්න තේරෙන්නේ නැහැ කියවනේ. මුලින් ඉඳලා කියවන්න. රචනයේ මුලින් ඉඳලා ආයසරක් කියවන්න. මා සර සක්මන් භාවනාවේ යෙදෙන විට ඇඟ සැහැල්ලුවටපත් වී යන බවක් දැනුනි. එය ඉදී මේ ප්‍රමේයෙන් වැඩි වූ අතර සක්මන අවසන් වන තෙක් පවත්වාගත හැකි විය. විටින් විට සිත වෙන අරමුණක යෙදුනද එය නැවත භාවනා අරමුණ කෙරෙහි යොදවාගත හැකි විය. එසේ එසවීම ගෙන යාම තැබීම යන අවස්ථා පෙරට වඩා ප්‍රකටව දැනෙන්නට විය. තවදුරටත් උපදේශ පතම ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ආශිර්වාද. මම ආයෙත් මතක් කරනවා ඉස්සලා කියපු අදහස. මේ සක්මන් කරනකොට හිතගෙන ඉන්න ඉරියව්වේ ඉඳලා ඇවිදිනවා කියන එක වැටහෙන්න අරින්න නිකන් ස්වභාවයි. මේ ඉඳගෙන නෙවෙයි, මේ හිතගෙන නෙවෙයි ඇවිදිනවා කියන්නේ. ඔය විනාඩි 5ක් විතර ඔය සාමාන්‍ය වේගින් ඇවිදින්න බලලා මීට යටි කයට හිත දාලා බලන්න මට වම තිනකොට වම දකුණු තිනකොට දකුණු වැටෙනවා. ඒක කයේ පහසු වැටෙන්න පුළුවන් මම ඒකට විරුද්ධ වෙනව නෙවෙයි. නමුත් ඒක වැටුණාට ඒ වැටහිච්ච කයේ පහසුවෙන් කෝ විස්තරයක් දෙනවා මේ වම තිනකොට මට මෙහෙමයි වැටෙන්නේ දකුණු තිනකොට මෙහෙමයි වැටෙන්නේ කියලා ඒ ලැබිච්ච අතවාසිය වැඩක් කරගන්න නැති බවයි මට පේන්නේ. ඒක දිගට කයේ පහසුව තිබිලා තියෙනවා. කයේ පහසුව දිගට තිබුණා නම් ඒ වගේ වෙලාවක් ආපුවාම මම තිනුට මොකද්ද වැටෙන්නේ දකුණු තිනුට මොකද්ද වැටෙන්නේ කියලා සවිස්තර අදහස් දෙන්න ඕනේ. ඊට පස්සේ තමයි වමේ එක පයක ඔසවන එකට සාපේක්ෂව තැබීමේ වෙනස මොකද්ද? ඒ දෙක හොඳට විෂද වුණාට පස්සේ තමයි ඔසවන එක සාපේක්ෂව යවන එක යවන එකට සාපේක්ෂව තබන එක කියලා මේ ක්‍රමික පිළිවෙලට යනවනම් මේ හිතේ නිර්වෘල් බවක් එයි හිතට සැක අඩු ගතියක් එයි. අන්නේ විදිහට මේක පොඩ්ඩක් අර මූලික උපදේශටි වලට නැවත අහුම්කන් දීලා අනුපූර්ව ක්‍රමයට සකස් කරගන්න. එතකොට නිරෝල් භාග භාවයක් එයි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉක්මන් වල කියවන්න ඕනේ නැහැ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම ආධුනික යෝගියෙක් වී සක්මන් භාවනාව කිරීමේදී දකුණු පාදයේ දබනවා සමගම වම් පාදයේ ඇඟිලි එසවෙන බවත් වම් පාදයේ දබනවා සමග දකුණු පාදයේ ඇඟිලි එසවෙන බවත් සීකරමි. මෙසේ සක්මන් කරන විට පාදයේ මුල කොටසට පමණක් පොළවේ ඝන බව දැනේ. ඒ උලකින් අනින්නා වගේය. පාදයේ විලුඹ සහ ඇඟිලි වලට විටිමිර සීතල සහ උණුසුම් බව පමණක් දැනේ. මෙසේ වාර 20ක් පමණ සක්මන් කළ හැක. ගමනේදී හැරෙන විට සතියේදී ඊට හොඳින් තබාගත හැක. මේ දිනු කර ගැනීමට උපදෙස් පතමි. ස්වාමීන් වහන්සේට නිදුක් සුවය. විස්තර හොඳයි. ඉස්සෙල්ලා ප්‍රශ්න දෙකට වැඩිය වල්පල් ගොඩක් ලියවිලා තියෙන අඩුයි. ඒ වගේම බලන්න සක්මනේ ඉන්නකොට මට මේ විලුඹට දැනෙන බර නැත්තම් මේ විලුඹට බර ගන්නකොට මේ පැත්තෙන් পায় එසවෙනවා බර අරිනවා කර අරිනවා අන්නේ ගතිය සක්මණෙන් පිට අපි දානෙට යනකොට වැසිකිළියට යනකොට එදිනදා ජීවිතයේදී මෙච්චර විස්තර නැති වුණාට සාමාන්‍ය ඇවිදීම් වලදී මේ සක්මණෙන් ලැබෙන සවිස්තර දර්ශනේ නැති වුණාට සාමාන්‍ය ප්‍රමාණයකට හෝ සක්මණේ ආනිසංස ටිකක් ඇවිදින වෙලාවකදී ගන්න උත්සාහ කළොත් ඒ කෙනාට සිද්ධ වෙනවා ඇවිදින ගමන් කවුරුත් එක්ක කතා කර කර ඉන්න එපා. ඇවිදින ගමන් වටපිට බලන්න නැතුව පුළුවන් තරම් ඇවිදින එකෙමුත් සක්මණේ ආනිසංස ටිකක් ගන්න පුළුවන්. එතකොට යාට තීරණ පටන් අර ගන්නවා මේ සක්මණ සඳහා සකස් කළ සක්මන් මළුවක ඇති කරගත්ත මේ අත්දැකීම ටික ටික විවිධාංගීකරණය වෙන්න දෙන්න ඕනේ. එතකොට මේ එදිනදා වැඩවලදී තමන තමන පියවරක යම් ප්‍රමාණයක සතිය එනවනම් අනිත් දවසේ සක්මණේ ගියාට පස්සේ අයිටත් වැඩි තොරතුරු මේකේ ප්‍රමාණය සෑහෙන තොරතුරු තියෙනවා. තවත් තොරතුරු එකතු කරන්න පුළුවන්. එතකොට තේරෙයි මේ සක්මණ කියලා කියන්නේ ක්‍රියාවකටත් වඩා ක්‍රියාවලියක්. දිගට යන වැඩ පිළිවෙලක්. එතකොට මේ වැඩ පිළිවෙලට හිත ගියා නම් රූප බලන්න වෙලාවක් ඉන්නේ නැහැ. සද්ද අහන්න වෙලාවක් ඉන්නේ නැහැ. හිතවිලි හිතන්න වෙලාවක් ඉන්නේ මේ සක්මණට වැඩි වැඩියෙන් নিমগ্ন වෙන්න নিমগ্ন වෙන්න බාහිර කරදර අඩු වෙන ගතියක් එනවා. අන්න ඒකට අනුග්‍රහකරනද අනුග්‍රහ කිරීම සඳහා තව තවත් වැටහෙන ස්වභාවික ලක්ෂණ සටහන් ආකාර මුදුවට බලනද එච්චරම නැති වුණත් එදිනදා ගමන් වලදීත් පුළුවන් තරම් සක්මන් මළුවක නොවුනට සක්මණී ආනිසංස ගන්න බලන්න එතකොට දෙපැත්තකින් දිනු වෙන්න පටන් ගන්නවා. මේ ස්වාමීන් වහන්සේ මේ මාගේ පළමු භාවනා වැඩමුළුවයි. මූලික උපදේශ අනුව ඉඳ ඉඳ සිට ඉඳ සිටින විට ඉරියව්වට සිත යොමා මම දැන් මෙතන ලිත පරියංක භාවනාව ආරම්භ වෙමි. මද වේලාවකින් කාය දිස බලා සිටින විට උදරේ පිම්බීම හැකිලිම ලෙස හුස්ම රැල්ල අවබෝධ විය. එවිට ඒ අරමුණු කළෙමි. පළමු පරියංක අවස්ථා දෙක තුනම අසාර්ථක වූයේ එක දිගටම පිම්බීම හැකිලිම දෙස සතියෙන් බලා සිටීමට නොහැකි වූ නිසාය. සිතීලි බහුල විය. දෙවන දිනේදී හිඳගෙන හිඳගෙන ඉරියව්ව සිතයෝමා නොබ වේලාවකින් පිම්බීම හැකිලිම වැටහිනි. පිම්බීම උදරයේ පහළ සිට ඉහළට තදවන පෙරපුවක් ලෙසද හැකිලිම ඉහළ සිට පහළට ලිහිලීමක් ලෙසද දැනිනි. අවස්ථා දෙක වෙන්වෙන් වශයෙන් වැටහිනි. හොඳින් බලා සිටින අවස්ථා කීපයකදීම මුල මැද අග ලෙස දැකගත්තෙමි. සමහර විට පිම්බීමේ අගත් හැකිලිමේ මුලත් අවබෝධ නොවිය. විටක ඒ අවස්ථා දෙක අතර ඉඩක් ඇති බවද වැටහිණි. මේ අතරතුර විවිධ සිතුවිලි පැමිණියද පැමිණි මද වේලා යන විට ඒ බව දැනගනිමි. නැවත මුල් කර්මස්ථානයේ වෙත ආපසු අපහසුකින් තොරව සතිය පිහිටුවෙමි. මෙසේ සිටන විට සිරුර දකුණට බර වීමක්ද වරින් වර ඉදිරියට නිදි කිරා වැටෙන්නේ විසීමක් සිදුවේ. නමුත් කිසිදු නිදිබර ගතියක් නොමැත. එසේම ඇහි බැම දෙක මැද පෙදෙසේ තෙරපීමත්, හිරිවැටීමත් වැනි විඳීමක් ඇතිවේ. එදෙස බලා සිටින විට මද වේලාවකින් නැතිවිය. මුල මුල කර්මස්ථානයේ දිගටම පැහැදිලිව දැකගත හැකි විය. මෙලෙස විනාඩි 40ක් පමණ සිටියෙමි. අනතුරුව විවිධ සිතිවිලි දර්ශන මැවි පෙනෙන්නට විය. පිම්බීම හැකිලිම සිරුරෙන් පිට පිටත විවිධ ස්ථානවල ගැඹුරු ලිදක ගසන එල්ලෙමින් සිදුවන බවක් පෙනී ගියේ. ලිදක ගසක එල්ලෙමින් සිදුවන බව පෙනී ගියේ. සතියෙන් අරමුණු කරගත නොහැකි විය. අපැහැදිලි දර්ශන රාශියක් එකපැයට දිස්විය. මෙලෙස විනාඩි 20ක් පමණ ගත වූ තැන භාවනා වාරයේ අවසන් කළෙමි. ආදා දුන්න මේ ඔබ වහන්සේට මේ සාසනික මේවර තව ඉරාත් කාලයක් කිරීමට දීර්ඝාසු ලැබේ. සාමාන්‍ය විස්තරයක් තියෙනවා. වාර්තා වෙලා තියෙනත් හොඳයි. ඒ පළවෙනි දවස් දෙකේ තුනේ පරියන්කේ හරියන්නේ නැහැ. ඒකට හේතුව මේ ගිය ගමම්ම මේ බිම්බි වැකිලින් බලන්න වගේ ලොකු දැඟලීමක් කරාට හරියන්නේ නැහැ. අනිතික කොහොමවත් මේ වගේ වැඩමුළුවට ආවම පළවෙනි දවසේ දෙවෙනි දවසේ මේක හුරු කරගන්න කාලයක් යනවා. ඒකට සියලු දෙනාම කනුකම්පාවෙන් වැඩ කරන්නේ. හදිස්සි වෙන කලබල වෙන්න ගියේ කාටවත් අහු වෙලා නැහැ. නිසා ඒක කරලා වැරදි වුණත් කවණ එක වාර්තා කරලා නැවතත් කරලා කරගෙන කරගෙන යනකොට මේ ඉන්න ඉරියව්වට හිත එහෙම තමයි ඉඳගෙන ඉන්න වෙලාවට ඉඳගෙන ඉන්න ඉරියව්වට හිත දානවා කියන එක ඔය හිතන තරම් ලේසි නෑ. මේක හරියන්නේ නැතුව ඒකට හොඳ යාළුවෙක් නැතුව ඔය පිම්බි මැකිලි හොයන්න හදනවයි කියලා කියන්නේ ආනපන හොයන්න හදනවයි කියලා කියන්නේ ලැත්තනම වැඩි බාධක බාල කරගන්න. නිසා දවස් ගාණක් යනවා මේ ආස්වාස් ප්‍රස්වාස වගේ හෝ සක්මණේදී වම දකුණු හොයනව වෙනුවට සක්මණේදී ඉඳගෙන ඇවිදිමින් ඉන්නවා. Um, පරියංගකට ගියාම ඇවිදිනව නෙවෙයි ඉඳගෙන ඉන්නවා කියන මේ ඉරියව්වත් එක්ක යාළු වෙන එක මේක පැයෙන් දෙකකින් කරන්න පුළුවන් වැඩක් නොවෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා වැඩමුළුවක තුනවෙනි දවස් හතරවෙනි දවස් වෙනකොට තමයි මේ කෙනෙකුට මේක පිළිබඳව ආත්ම විශ්වාසයක් ඇති වෙන්නේ. ඒ නිසා දිවල් දොරවල භාවනා කරන කට්ටිය මම දැකලා තියෙනවා 16 17 භාවනා කරලා තියෙනවා. කවදාකවත් ඒ ගුණයක් අත්දැකීම් වල එකතුවක් නැහැ. අරේ මෙන් අරේ මෙන් කැලි වගේ කියලා තියෙනවා ඒකයි අපි ගොඩක් කලාවට මේ මේ නීවාසික වැඩමුළු වලට ආරාධනා කරන්නේ එතකොට මේ ගත්ත අත්දැකීම පොඩි එක දිගට යන ගතියක් ඉතින් ඒකට ගියාට ගියාම මේ මුල් දවස්වල වැරද්දක් නිසා නෙවෙයි එහෙම වරදින්නේ මේක කාලයේ වටිනාකමක් තියෙනවා ඊට පස්සේ මතක තියාගන්න පුත්‍රජානංශයේ පෙන්වන මේ ආනුපුබ්බි ප්‍රතිපදයි තාම සරලතෙනින් පටන් ගන්න එක ඊ타ත්ම තියෙන තැනින් පටන් ගන්න එක අපිට කරන්න බැරි පඬිත ගන්නික. මෝරලා වැඩිකම තියෙන. ওই කතාව කවදාකවත් එන්නේ අබෞද්ධයෙකුට. ওই කතාව කවදාකවත් එන්නේ ලද්දරුවෙකුට. අදේකට මේ දේ කරපන් කිව්වොත් කරනවා. මොකද එයාගේ මතිමතාන්තර නැහැ. ඒ වගේම අබෞද්ධයෙකුට කිව්වොත් මෙන්න මේකයි කරන්න තියෙන්නේ කියලා ඒගොල්ලෝ මේ ඔතන යවන තපන පටන් ගන්න යන්නේ සක්මන් කරනවා. මේ සක්මන් කරනගෙන ඇවිදිනවා කියන එක අල්ල ගන්න. ඉඳගෙන නෙවෙයි. ඒක තියන් සරල වැඩි ගතියක් පේන්න තියෙනවා මේ සිංහල බෞද්ධයන්. එහෙම නැත්නම් මේ මේ ඔළුව ඔළුව කුරුවල් වෙච්ච කට්ටිය. ඊට බනින්න නම් හොඳ නෑ මම බලිනා වගේ තමයි වෙන්නේ නේ. බයිනෝ නෙවෙයි ඇති. මොකද මම අවුරුදු මාස 18ක් විතර වගේ ඔය ඔය ඕක දන්නේ නැතුව කරගන්න දන්නේ නැතුව කියා ගන්න දන්නේ නැතුව බැනුමුත් ඇහුවා. ලැජ්ජාවටත්පත් වුණා. ඒක හොඳක් උනේ බැනුම් ඇහුවේ බුරුම භාෂාවෙන්. මේ නිසා ඒක තේරෙන්නේ නැහැ මට. ඉංග්‍රීසියෙන් බැනුම් ගන්නවා. බුරුම භාෂාවෙන් බැනුම් ගන්නවා. ඉතින් මං කරපු දේ කමන්නේ කොයි වෙලාවක හරි මේ මන මේ හාමුදුරු කියන කේ එක තේමාවක් තියෙනවනේ මගේ නේ දෝෂේ. කරලා කරලා කරලා කරලා තමයි. එනිසා මෙතන එක්කෙනෙක්වත් මන්තරම් මෝඩත් නැහැ මැට්ටොත් නෙවෙයි. ඔගොල්ලෝ මාස 18ක් කරුවොත් මං මට වැඩි අල්ලයි. මම මාස 18ක් විතර දඟලලා මේක අල්ලගත්තා. ඉතින් දැන් මම මේ දවසෙන් දෙකෙන් කියලා දෙන්න හදනවා කියලා කියන්නේ මම තරම් නොවන වැඩක් කරන්නේ. නමුත් දන්න කට්ටියට පුළුවන් එක පැයෙන් වුණත් අල්ලන්න. ඒක ප්‍රශ්නයක් නෑ. ඒ නිසා හොඳට මතක තියාගෙන ඉන්න ඔය අපි මේ මූලික උපදේශ ටිකට අහුම්කම් දෙන්නේම නෑ. ගෙදරින් හිතාගෙන ආපු මොනවදෝ වටන් ඉඳගත්ත ගමන් ආස්වාද ප්‍රසවාසයේ මුලමැදක බලන්න යනවා. වම දකුණේ මුලමැදක බලන්න යනවා. මේ තාම ඉඳගෙන ඉන්න එකටත් යාළු වෙන්නේ නැතුව. මේ බිම්බිම ඇකිලිම කරන එකනට හොඳට තේරෙයි යාදුන්නට පස්සේ හැකිලීමක අවසානයේට ගිහිල්ලා ලොකු ඉඩක් තියලා පිම්බීම පටන් ගන්නවා. පිම්බීමේ අවසානයේ හැකිලීම එතනම පටන් ගන්නවා. ඒ නිසා යම් කිසි කෙනෙකුට මේ මුළු ක්‍රියාවලියේ සම්බන්ධතාව දකින්න නම් මුදුවට ඉසලා ඉරියව යාලු කරන ඊගාට පිම්බීම හැකිලිම යාලු කරන පිම්බීමක අවසානයේ දක්වාම ගාන්ටාරයකට ගහපම ගාන්ටාර සද්දයක් නැති වීගෙන යනවා වගේ ගියල්ලා ඒක ඉවර වෙනකම් බලනකොට හරි গুপ্ত තැන් හරහා කීපයක් යනවා හිත. ඊට පස්සේ පේන්න පටන් අර ගන්නවා දැනීමක් නැහැ. මේ දැනගන්නාසුළු අවදියක් තියෙනවා. නැවතත් ඒක කියනවා දැනෙන්න දෙයක් නැහැ. නමුත් දැනගන්නාසුළු අවදියක් තියෙනවා. මේක තමයි අප්‍රමාදය කියලා කියන්නේ. එලඹ සිටිනවා කියලා කියන්නේ. උනන්දු වෙනවා කියන්නේ. එතකොට හිත පොරොත්තුව බලාගෙන පේන්නේ නැහැ. හිත පොරොත්තුව ඇහුම් කන්දර ඇහෙන්නේ නැහැ. හිත පොරොත්තුව අත්දකින්න අත්දකින්න බෑ. මෙතන තමයි මධ්‍ය ප්‍රතිපදාවේ රහස තියෙන්නේ. යමක් පේන තා කෙලස් කියලා හිතා ගන්න. එහෙමයි බුදු ජානසේ සඳහන් කර තින්නේ හැම අරමුණක්ම කෙලෙසයක්. ඒක කියලා තියෙන්නේ බුදු ජානසේ සඳහන් කළා තියෙන්නේ කිලේස සනාරම්මනා භික්වේ උපජ්ජති පාපක අකුසල ධම්මා නෝ අනාරම්මන. අරමුණක් ඇතුවමයි උපදින කෙලෙසයක් උපදින්නේ අරමුණ නැතුව නෙවෙයි. තස්මින් ඒව ආරම්මනේ පහිනේ තක්කිලයි සම්පහීසති. ඒ බලාගෙන ආරමුණ ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න ඒ කියන කෙලස් ගෙවෙනවා. ඒ නිසා ආස්වාසේ අල්ලලා පිම්බීම අල්ලලා පිම්බීම ගෙවිගෙන යන තැන බලාගෙන ඉන්නකොට එක තැනකට ගියාට පස්සේ අපි කරාරයි. යම් කෙලස් ප්‍රමාණයක් තියෙනකන් අපි හිත වැඩ කරනවා ඉන්නහට අල්ලන්න බෑ කියන. භාවනා කරන්න කරන්න අර ගෙවන් විවි ගෙවන් මේ යන තැනදී වැඩි අවධානයකින් වැඩි සතියකින් වැඩි උනන්දුවකින් බලනකොට තේරෙනවා හැම ප්‍රස්වාසයක් කෙලවරීම නිවන තියෙනවා. හැම පිම්බීමක් කෙලවරීම නිවන තියෙනවා. අල්ලන්න බැරි මොකද අපි ඒක ඉවරනකම් බලන්න තක්කු මොකට ඉස්සලා ආය හැකිලිම දිහා හිත යොදනවා නැත්නම් ප්‍රස්වාසයේ දිහා හිත යොදනවා. අර ગેප් එක ඇල්ලුවොත් නැත්නම් හිස්තන ඇල්ලුවොත් තේරෙන්න පටන් ගන්නේ මේක පූට්ටුවක් කියලා. හැම තැනම කැලි කැලි එකතු කරලා හදලා තියෙනවා. අන්නේ කැලි කැලි එකතු කරලා හදලා තියෙන ගතිය දකිද්දිත් භවනා කරන්න පුදුමාකාර පෞරුෂත්වයක් වුණා. ගොඩ දෙනකොට එතන බය හිතෙනවා. ඒ නිසා ඒක පේන එකත් ලොකු දෙයක්. පෙනුනට ඒක පෙනෙතිත් මම මේක දිගට හුස්ම තියනවා පණ තියනවා භවයේ තියනවා කිව්වට ඒක එතන එතන පුට්ටු වේ පුට්ටු වී යන එකක් කියලා දැක ගන්න එසේ මෙසේ කෙනෙකුට බෑ. ඒ නිසා මේ හිස්තන දැක්කට පස්සේ හුඟව දෙනෙක් හිටිනවා සතිය කැඩිලා සමාධිය කැඩිලා සද්ධාව නැති වෙලා භාවනා කැඩලා ඇත්තටම එතනයි භාවනා සිද්ධ වෙන්නේ. ඉතින් කොච්චර කාලයක් අපි අසු කරන්න වේද කියලා හිතන ඉන්න කය කොච්චර කාලයක් අසු කරන්න වේද කියලා හිතන පිම්බීම හැකිලිම ඒ පිම්බීම ස්වභාවයෙන්ම කිවෙන තැන හැට බලන්නේ. මෙන්න මේ විදියට බලන කෙනාට ටික වේලාවකින් මුළු පිම්බීම හැකිලිම සියල්ලම ගෙවෙන්න පටන් ගන්නවා. හැබැයි අර මුළු පදම අහුවෙච්ච කෙනාට තමයි ඒක වෙන්නේ. එතකොට තේරෙනවා පිම්බීම හැකිලිම ගෙවන් වෙනවා කියලා කියන්නේ අදාළ කෙලෙස් ඊතර ඊතර ඊතර කැපෙනවා. ඉන්සා අරමුණක් වැටෙන තාක්කල් වේදනාවක් දැනෙන තාක්කල් සංඥාවක් තියෙන තාක්කල් සංස්කාරයක් කරන තාක්කල් දිග්ගටම කෙලෙස්. හිතන්න භාවනා නොකර අපි එදිනදා ජීවිතේ ඉන්නකොට අපි නොදැන කොච්චර කෙලෙස් කන්දරාවක් එකතු වෙනවා. මේදිත් එකතු වෙනවා. හැබැයි මෙහිදි ගාන දානවා. රාත්තල් ගාන දානවා. එච්චරයි භාවනා මධ්‍යස්ථානදී වෙන්නේ. ඒ තරම්ම කෙලෙස් රෝගයක් මේ අරමුණු කෙරෙහි තොග වශයෙන් ගණන් ගන්න නැතුව මේ අරමුණු හසුර හසුරනකොට ඒ තරම් කෙලස් ප්‍රමාණයක් වෙනවා භාවනා මධ්‍යස්ථානට ආපම අපි අරමුණු අඩු කරනවා අඩු කළා ඒක අරමුණකින් එන කෙලස් ප්‍රමාණය ගිවන් වෙන පැත්ත ඒ කෙලස් වැවෙන එකේ අභාව ප්‍රඥප්තිය දකින්න පටන් ගන්නකොට අපේ හිත පුදුම කෝලවිල්ලක් කොට වෙනවා අපේ හිත පුදුම අසාධ්‍ය අසාත්මික ගති පහල කරන්න පටන් අර ගන්නවා භාවනා එපා වෙනවා කම්මැලි වෙනවා නීරස වෙනවා නින්දට වැටෙනවා. මේ තේරම භාවනා දියුණු වෙන බාට ලකුණු. හරිම අමාරු ඒක කාටවත් හේතු කරලා දෙන්න. গিද්දරම යන්න හිතෙනවා. එපාම වෙනවා. නින්දටම වැටෙනවා. මේ භාවනාව දියුණු වෙනකොට තියෙන විරාගය කියලා තේරුම් ගන්න. මේ රාගේ නැති බව කියලා තේරුම් ගන්න. කොච්චර බණ දැනගෙන ඉන්නවද? විරාගෝ හෙට්ටෝ ධම්මාන. මේ අරමුණු කෙරෙහි ඇති ආශාව ගෙවන් වෙන දිහා බලන එක තමයි ශ්‍රේෂ්ඨම ධර්ම. අපි ගල්දොර ඉන්නකොට අරමුණු වැඩි කරලානේ බලන්න මේකේ ගෙවෙන එක බලන්න. ඒ නිසා පිම්බීමේ කෙලවර දකින්නට වැඩිය හැකිලිමේ කෙලවරට වාසිය වැඩි ආශ්වාසයේ කෙලවරට වැඩිය ප්‍රශ්වාසයේ කෙලවරට හැකිම් වැඩි ආන්නේ තැන් කීපයක් පෙන්ලා දෙන්න තමයි මේ පරියංක භාවනාදී මේ ਸਰවචනංශ උපදෙස් දෙන්නේ. ඒ නිසා උපදේශයක් වශයෙන් කියන්න තියෙන්නේ ඒකට හොඳ චීන කණ්ණාඩියක් දාලා හොඳ ලෑස්තියකින් මේ ගෙවන් වෙන හැටි දිහා ඇහක් පිට ඇහක් කියලා බලන්න පුරුදු කරන්න පුළු පුළුවන් වෙලාවට හැම වෙලාවම කරන්න බෑ. ඒකයි මතක් කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාමෙහි නිවාසිකව සිටින පළමු අවස්ථාවයි. එක සක්මණේ ස්පර්ශයේ හොඳින් දැනේ. පාය ඇදිනවා වෙනුවට පොළොව පයේ වැඩි ගලා යන වාක්මෙන් දැනේ. පොළොව දියරැලක් මෙනි. දෙක පරයන්ක භාවනාදී තුලන් රැල්ල හොඳින් දැනේ. හිතා වේගයෙන් භ්‍රමණය වන්නට විය. තුන අද දිනේ පරයන්ක භාවනාවට ඉඳගෙන ටික වේලාවකින් හුස්ම නැවතුණක් මෙන් දැනුනි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ භාවනාවේ ප්‍රගතිය අධ තවදුරටත් වැඩි දියුණු කර ගැනීමට උපදෙස් යදිමි. වාසයේ දීර්ඝායුෂපත්. ඔය අර විස්තර කියපු විදිහට ගත්ත අරමුණේ සාවධාන ගෙවීමක් සිදු වෙනවා නම් ඒක සරුවචන්සේ ලක්ෂණ දෙකක් පෙන්වනවා. එකක් ප්‍රතිපදාවේ ඉන්න බවට ලකුණක් දෙකක් කෙලස් කැපෙන බවට ලකුණක්. නමුත් දන්නේ නැති කෙනෙක් හිතන්නේ මට ඉස්සරහින් තිබ්බ අරමුණු දැන් නැති වුණා මම දැන් අසරණ වුණා අනාථ වුණා නිදිමත වුණා කියලා හිතනවා. නමුත් අරමුණක් දිහා බලාගෙන ඉඳද්දී අරමුණ විරංජනේ වෙන්න පටන් ගත්තා නම් ක්ෂය වෙන්න පටන් ගත්තා නම් නොදැනී යන්න පටන් ගත්තා නම් ප්‍රතිපදාවේ දියුණුවක් කියලා ගන්න කියන පළවෙනි ලකුණ දෙක අරමුණ ගෙවෙන තාලෙට කෙලස් කෙවෙනවා. ඉතින් ඒක නැවත නැත්නම් දියුණු කරන්නේ එහෙම නැත්නම් වඩා වර්ධනය කරන්නේ කොහොමද කියන එක තමයි ප්‍රශ්නේ. ඒක සාධාරණ ප්‍රශ්නයක්. ඒ දැනුමෙන් එහෙම නැත්නම් ඒකට කියන්නේ දැනුම නෙවෙයි. මෙන්න මේ ලෑස්තියෙන් භාවනාවට යන්න. අරමුණු බදා ගන්න නෙවෙයි භාවනා කරන්නේ. දෙන අරමුණු හොඳට අස්තර විස්තර ව්‍යංජන ව්‍යංජන සහිතව බලලා එච්චර විස්තර බලද්දිත් මේක ගෙවෙමින් තියෙනවා. මේක නීරස වෙමින් තියෙනවා. මේක විරංජන වෙමින් තියෙනවා කියලා ඒ නීරස වීම ගෙවීම විරංජන එනකොට වැඩි අවධානයකින් එහෙම නැත්නම් භවනා ප්‍රගතියක් කියන හැඟීමෙන් කෙලස් ජීවෙනවා කියන හැඟීමෙන් යන්න ඉගිලා හොඳ විශ්වාසයක් එන්න සෝවන් වෙන්න ඕන. පිච්චි කෙනා හොඳටම දන්නවා මේ බුදුහමර කියන කතාව. ඉතින්ද එනකන් මේක බලන්නේ සැකෙන් තමයි. ඒ නිසා එක සැරයක් කමටහන් සුද්ධ කරලා බෑ දෙසරයක් බෑ. දහ 15 සැරයක් කමටහන් සුද්ධ කරලා තමයි දැනගන්නේ. මෙච්චර උනන්දුවෙන් අරමුණක් දිහා බලානින්දද්දී එකම අරමුණ නැවත නැවත බලනකොට ඒ අරමුණ විරංජනේ වෙනවා එහෙම නැත්නම් කැපිපෙන බව අඩු වෙන්න පටන් ගන්නවා නොදැනී යන පටන් අර ගන්නවා මේක භාවනාවේ දියුණුවක් කියලා තේරුම් ගන්නද ඒක නොදැනීම හෝ ඒකට විරුද්ධ නොවීම නෙවෙයි ප්‍රශ්නේ අපේ තියෙන මිත්‍යා දෘෂ්ටිමයි අපි ඒකට කෙනෙහිලිකම් කරනවා අපි ඒක ප්‍රතික්ෂේප කරනවා එතකොට භාවනාව මුසුප්පු වෙනවා භාවනා කරාට ප්‍රතිඵල බාර ගන්න කැමති නෑ. තෑග්ග දුන්නාට තෑග්ග ගන්න කැමති නැති ගතියක් තියෙනවා. ඉතින් ඒක ධර්මචන්නාංශයේගේ මහා කරුණාවෙන් කියන්නේ ප්‍රශ්න සාකච්ඡාවේදී විතරයි ගලවන්න පුළුවන්. බණ අහලා කරන්න බෑ. සිල්ලකලා කරන්නත් බෑ. දන් දීලා කරන්නත් බෑ. භාවනා කරලා ඒ වාර්තා කරලා ඒ වාර්තාවට නිසි විසඳීමක් විග්‍රහයක් වුණොත් හරියනවා. එහෙම නැත්නම් භාවනා කරන පිරිසක් නම් තැයෙන ලෝකේ ඉන්නවා. නමුත් ඉදිරියට යන කට්ටිය නම් බොහොම ටිකයි. මොකද හේතුව මේ භාවනා ප්‍රතිඵල මේකයි කියලා දන්නේ නැතිකම. ඒක ඇත්තට මේ බුරුම ස්වාමීන් වහන්සේලා කියන එක තන්නේ කර 100%ක් ගුරුවරයාගේ වැරද්ද කියලා. ඒක කියලා දෙන්න බැරි නම් ඉතින් ඒ ගුරුවරයාගෙන් වැඩක් නැහැ. මොකද භාවනා කරන හැම කෙනාම හරි කැපවීමකින් භාවනා කරනවා. ඒ ඇත්තලව කියව ගන්න ඕන කියවලා ඒ ඇත්තන්න මේක ඒත්තු කරලා දෙන්න බැරි නම් මේ අමුදරුවන් රකින්න, යුතුයකම් ඉෂ්ට කරන, වගකීම් බහර තියෙන ආතතිගත කෙනාට මේවා තේරෙන්නේ නැහැ. එයාට තේරුම් කළ දීමේ වගකීම ගුරුවරයා සතු වෙනවා. ඒ නිසා නිතර ඒ sannivedanaya කරලා මේක හිතට වද්දාගත්තොත් මම කියනවා පැහැදිලිව වැඩමුළුව සාර්ථකයි. එක්කෙනෙක්ගේ එක්කෙනෙකුට පුළුවන් වුණොත් ඇති. ඔක්කොටම බලාපොරොත්තු වෙන්න බෑ. ඒකේ තරම්ම ගැඹුරු දෙයක්. ඒ නිසා මේක හොඳ දෙයක් කියලා මම යෝජනා කරන්න ස්ථිර කරගන්න ඉෂ්ට කරගෙන ඒක නැවත නැවත ඒකට ලෑස්ති වෙලා යන්න. එතකොට gedere යන්න වගේ තේරෙයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා සක්මන් භාවනාව සිදු කරන්නේ තබනවා යවනවා යයි සිහි කරමින්. මා සක්මන් පියවර තබන්නේ සෙමෙන් නුවද මනසින් ඊට වේගයෙන් තබනවා තබනවා යයි සිහි කෙරේ. සමහර අවස්ථාවල තබනවා යන්නේ මුල අකුර පමණක් සිහි කරමි. පාදයේ පොළවේ ගැටෙන විට රළු බව උණුසුම් බව එරෙන ගතිය සීතල දැනෙන අතර මානසික වේගයෙන් තපනවා තපනවා යන සිදු කරන නිසා පයේ සහ හෙළ පයිසාය පොළොවේහි මෙලෙස අඳුරාගත නොහැක. සක්මණේදී සිතුවිලි පැමිණියද එම සිතුවිලි පායට පෑගී පොඩි වී හරියට කෙසෙල් ගෙඩියක් පොඩි වෙනවා වගේ යන ආකාරයේ සමහර වේලාවල් වල අත්දැකීමි. මෙසේ වේගයෙන් මනස ක්‍රියාත්මක කරන නිසා අනික් හඳුනාගත යුතු දේවල් හඳුනා ගැනීම අපහසු වීම මඟහරවා ගැනීමට උපදෙස් පතුමි. සක්මන් භාවනාව විනාඩි 45ක් පමණ ඉතා හොඳින් කළ හැකියි. ස්වාමීන් වහන්සේ පිදුක් නිරුදුතෝ. ඒක නිසා ඇත්තටම මම කියන්නේ මුලින් විනාඩි 5ක් විතර කිසිම මෙනෙහි කිරීමක් නොකර කිසියම් භාවනාවක් නොකර නිකන් එහාට මෙහාට සක්මන් කරා. බලනවා දැන් ඉඳගෙන නෙවෙයි දැන් මම ඇවිදින බව දන්නවා. දන්නවනම් ওই මෙනෙහි කිරීමක් අවශ්‍ය නැහැ. බලන්න එතකොට ඉඳගෙන ඉන්නකොට දැනෙන්නේ කොහොමද? ඇවිදිනකොට දැනෙන්නේ කොහොමද? එතකොට ඕනම කෙනෙකුට ඒක බොහොම සරල දෙයක්. මේ ඇවිදිනකොට පතුල් දෙකට දැනෙන ඉඳගෙන ඉනකොට පස්සටනේ දැනෙන ඉඳගෙන ඉන්න එක. ආන්නේ ඒක දැනෙනවා නම් ඒක සඳහායි මෙනෙහි කිරීම තියෙන. නමුත් මෙනෙහි කිරීම නෙවෙයි භාවනා කියන්නේ මේ දැනීම. ඉතින් මේ දැනීමට එන්න බැරි තරම් මෙනෙහි කරනවායි කියලා කියන්නේ මේ මූල ධර්මයේ පටලවා ගත්ත ගතියක් නේ. ඒකයි මොන මොන තාක්ෂණයක් කියලා දුන්නත් මොන උපකරණයක් දුන්නත් මෝඩ වැඩුව ආයුධත් එක්ක කරබදන. මිනේ කරන්නේ හිත යන්නේ නැත්තම්. හිත ගිහිල්ලා හොඳට ඒකේ මේ තද වෙන ගති, කම්පන චංචල ගති වැටෙනවනම් බලන්න මෙනේ කිරීම නැතුව ඒ තොරතුරු වැඩි වැඩියෙන් ලබා ගැනීම සඳහා, වෙත පැමිණීම සඳහා, වැඩි කර ගැනීම සඳහා කුමක් කළ යුතුද කියලා. ඒතර තමයි තේරෙන පටන් අරගන්නේ ඒකේ වේගයක් තියෙනවා. ඒ සඳහා මානසිකාර යෙදවීමක් තියෙනවා. මෙනේ කිරීම කියලා කියන්නේ වචන මෙනේ කිරීම නෙවෙයි. වෙන වැඩවලට හිත දාන්න නැතුව ඒකට හිත දැම්මනම් තේරෙන්න පටන් අර ගන්නවා. ඒක වැඩිවීම සඳහා කරනවා මිස මේ පටන් ගන්නකොට ඔසෝනවා තබනවා කියන්නේ මෙනෙහි කරන්ඩ කරනවායි කියලා කියන්නේ මේ ටෙක්නික් එක උපකරණ ටික ඉස්සර කරාට ශිල්පේ දන්නේ නැති කෙනෙක්. මම නැවතත් කියනවා මේක මේ බැනුම් අහන්න තරම් වැරද්දක් නෙමෙයි. මේ ප්‍රධාන හේතුව මූලික උපදේශ වලට අහුන් කාලා දෙන්න නැතිකම. මූලික බුදුසසුන කිසියම් පටලැවිල්ලක් නැහැ ඒකේ. නිකන් විනාඩි 5ක් විතර කියලා තියෙනවා මොනම දෙයක්වත් මෙනෙහි කරන්නේ නැතු එයාට මට ඇවිදලා මේ වම දකුණ වශයෙන් මේ එක්කෙනෙක්වත් තාම එක එකකවත් ඒක සඳහන් කරලා තිබුණේ ඔක්කොම තියන්නේ කොසෝනෝ යවනවා තබනවා බලනවා. දැන් ඔසෝනෝ තබනවා බලනවා. ඒක මේ පියවර ගානකට පස්සේ කළ යුත්තක්. ඒ නිසා මම හිතනවා අද හොඳ දවසක් කියලා මේ මූලික උපදේශ පන්තිය නැවත වරක් අහන්න සලස්වන්න සක්මන් වෙලාවක කැමති කෙනෙකුට අහන්න දෙන්න කෙනෙකුට සක්මන් කරන්න දෙන්න දීලා නැවත අලුත් වැඩියා කරන්න. ඒක මේ මේ පන්තියෙන් පස්සේ මේ ඉස්කෝලෙන් පස්සේ නැතර කරන පන්තිය තියාගෙන හිටියේ දඬුවමක් නෙවෙයි. එහෙම නැත්නම් ගහන එකක් නෙවෙයි. මේ භාවනා කරන ගමන් අර මූලික උපදේශ ටික අහන්න විශේෂයෙන්ම මේ කමඨාන් සුද්ධ කරන වෙලාවේදී කියන මේ සරල භාවය පුළුවන් තරම් දන්න දැනකින් පටන් ගන්න එක හරිම අමාරුයි නාකිච්චන්ටයි නාකින්ටයි. ඉතින් මේ රිටිට ඕගනයිස් කරන එක නම් මට බයිනෝ නාකියෝ කියනවලු නාකිච්චෝ කියනවයි කියලා. ඉතින් කියන්නේ නැතු වෙන මොනවා කියන්නේ මම. ඔඩුව කුරුවල් කරන මෙහාට පස්සේ අර කෙදිරින් ගෙනාවා මෙහෙත් අර බුලත් තිරාමනාගේ ආපාපයින. කිසිම අලුත් දෙයක් කිව්වට ඇහෙන්නේ නැහැ. ඒකට හොඳම වැඩි තමයි භාවනා කරන ගමන් මේක බැනීමක් විතර ගණන් ගන්න එපා. පන්ති ඉස්සරහ දඬුවම් කරයි කියලා හිතන්න එපා. ඉස්කෝලෙන් පස්සේ පන්ති තියා හිටියයි කියලා හිතන්න එපා. නැවත සැරයක් අහන්න. අහලා බලන්න අපි අහන්නේ මට ඕන දෙයද රීඩි එකේ තියෙන දේවල්ද කියලා. මුගක් වෙලාවට අහන්නේ මට ඕන දේ. ඇහෙන්නෙම නැහැ. ඒක හිතන්න එපා විහිළුවක් කියලා. ඔය රුසියාවේ හිටියා ගර්ජොෆ් කියලා මිනිසෙක්. ඒ මනුස්සයා මේ ආසියා කරට ඇවිල්ලා ගොඩාක් 1950 ගණන් වල. නැත්නම් රුසියානු විප්ලවයේ කාලේ 19 කාලේ වගේ බණ කිව්වා. කියනකොට මේ මිනිස්සු හොල්මන් ඉතින් රුසියාවේ මිනිස්සු. ඉතින් මේ මිනිස්සු අහනවලු මේ දැන් ඔබතුමා ওই කියන්නේ නිවන් දැකලාද? ඔබතුමා ඔය කියන්නේ අවබෝධයක් ඇතුවද? ඉතින් මේ මනුස්සයා ටිකක් තර මනුස්සයෙක් කියන මම ඌ කියලා කිව්වොත් ඕගොල්ලන්ට පරීක්ෂා කරලා බලන්න ක්‍රමයක් තියෙනවා. මම අවබෝධයක් නැහැ කියලා කිව්වොත් පරීක්ෂා කරලා බලන්න ක්‍රමයක් මොකද්ද අහන ප්‍රශ්න තියෙන්නේ? ආට පරීක්ෂා කරලා බලන්න පුළුවන් නම් ප්‍රශ්න ගන්නකමක් තියෙනවා. ඊට පස්සේ කියනවා ඉඳපු ගමන් එක්කෙනෙක් නැගිටලා දැන් ඔබතුමා ඉස්සලා කිව්වනේ මේක ඒකට දැන් මේක වෙනස් නේ. කතා කළේ කරුණාකර ඔබතුමා කිව්වා කියන්න එපා. මට ඇහුනේ මෙහෙමයි කියලා කියන්නේ මොකද ඔයාලට කවදාකවත් මං කියන්නේ ඇහෙන්නේ නැහැ. මට ඇහෙන්නේ ඔයාලට ඕනේ දේ. නිසා මට හේතු කරන්න එන්න එපා. මං කියන දේ නෙවෙයි ඔයගොල්ලන්ට ඇහෙන්නේ. ඔයගොල්ලන්ට ඇහෙන්නේ ඔයගොල්ලෝ ගෙදරින් ගෙනාපේ. මේ කාරණා දෙක නිතර මතක් කරනවලු දේශකයා. මං කියන දේ ප්‍රශ්න කරන්න ඕගොල්ලන්ට තියනවාද මේක ප්‍රත්‍යක්ෂණය කරන්න ක්‍රමයක් නැහැ. එහෙනම් මොකද්ද ප්‍රශ්නේ තියවන්න අහන්නේ වටනා කරන්නේ? දෙක ඔබතුමා ඉස්සලා මෙහෙම කිව්වයි කියලා කියන්න එපා. ඔබතුමා කියනවා මට ඇහුණයි කියලා කියන්න. මොකද ඕගොල්ලන්ට ඇහෙන්නේ මට ඕන එක නෙවෙයි. ඒක හොඳම නිදර්ශනය තමයි මූලික උපදේශපන්තිය. අහන්නෙම නැහැ. ඇහුණට කිසි කෙනෙක් ලෑසි නැහැ. ඒකේ තියෙන සරල භාවය තේරුම් ගන්න. ඉතින් අර නහය මෙහෙම අල්ලන්න ඕනකට මෙහෙම අත දාලා වටෙන් අල්ලන්න හදව කියනවා අත දිගමදි කියලා. අත දිගමදි නෙමෙයි තක తీරුකම වැඩි. මෝඩකම වැඩි. ඉතින් මම නැවතත් කරුණාවෙන් ඉල්ලා ඉන්න මේ බණිනව නෙවෙයි මේ මගේ හැටි. ඒ නිසා හොඳම වෙලේ තමයි ආය උපදේශ පන්තියේ අහන්න සකස් කරලා දෙන්න ඒකල බලන්න අපි කලේ මුණින් නමල වක් කරපු වතුර දැන් මුණින් අත උඩින් අතට හරවලා වක් කරලා බලන්න. සක්මන් භාවනාව අද දින පෙරවරුවේ 4:35 සිට 5 කාල දෙක් සක්මන් භාවනාවේ වම දකුණ බැලීමේ එහිදී වැස්ස පැවති බැවින් ලලු පැඳුරියේ සක්මන් කරන ලද්දේ සතිපත්ව නොකඩවා කිරීමේදී මේ මුළු කාලය තුලම අවස්ථා දෙකකදී පමණ මොහතකට ඔබ වහන්සේගේ උපදෙස් දීපත් වීම සිදුවේ. නැවත ෂණයකින් සක්මන්ට පැමිණීම. සමවර නොවන ගතියක් ඔසවනවා, තබනවා, යවනවා යන ලෙස සක්මන් වෙනස් කිරීමේදී දක්නට විය. නැවත වම දකුණසේ වෙනස් කළ විට එහි අඩුවක් දක්නට විය. වම්බෙල්ලේ කූඩැල්ලෙකු එල්ලුණු ප්‍රථම දෂ්ට කිරීමකදී වැනි අවස්ථා දෙකක් නිරීක්ෂණය විය. යොසීමක් නොවූ විට අතින් ඒ දෙස විපරම් කර බැලීමි. කිසිවක් නොවිය. මෙය සක්මන කරමින් සිටන විටමය සිදු වූයේ. අවසාන අවධියට පැමිණි විට ඔළුවේ බරගතියක් මද වශයෙන් නිරීක්ෂණය විය. දෙවුරේ පැයක් දෙකක් ගෙවත්තේ වැඩකට වැඩ කළ පසු දක්නට ඇති වේදනාව වැනි වේදනාවක්ද දක්නට විය. පරයන්කේට යාමට තීරණය කළේ සමබර ගතියද අඩු වෙවි. විලුඹ ප්‍රථමයෙන් හා ඇඟිලි ආසිත කොටස ඇඟිලි හා ඇඟිලි හා පායේ මැද කොටස් වම් පායේ හා දකුණු පායේ දකුණු ලනු පැදුර ස්පර්ශ වන විට පොළවේ තද ගතිය දක්නට විය. පර්යංක භාවනාව. සතිමත්ව හුස්ම ඉහළ හා පහළ යාම පිළිබඳව හා නාස්කාග්‍රේ වැදීම පිළිබඳව බැලීමි. වෙනදාට වැඩියෙන් සතිමත් ගතියක් දක්නට වූයේ ඔබ වහන්සේගේ දේශනාවලට සවන් දීම නිසාය. විනාඩි 15කින් පමණ වම් පාදයේ හිරිවැටීමක් දකුණු අතේ සුලැඟිල්ල හා ආස්තිත ඇඟිල්ලේ හිරියක් විටින් විට නිරීක්ෂණය විය. ඇස් නොහැරම ඊතා සූක්ෂම ලෙස ඉරියව්ව මතකින් වෙනස් කිරීමට මේ සඳහා පිළිම ඉරියව්ව මතකින් වෙනස් කිරීම මේ සඳහා පිළිමක් විය. මේ අවස්ථාවේදී සතිමත්ව සිටීමි. පහළට ඒමට කාලය ඉස්සා බැලුව විට එය පෙරවරු 6යි 5 වී ඇති බව දක්නට විය. භාවනාව තිත දැබීමි. මාගත් ක්‍රියාමාර්ගයේ මේ අවස්ථාවල උදා වූ ගැටලු निराකරණය සඳහා සති සම්පන්න සති සම්ප්‍රදායනද යන්න කාරුණිකව පහදා දෙන්න ඔබ වහන්සේ නිදුක් නිරෝගී සුවය. කොහොම අපේක්ෂා කරන එක ඇත්තට පැහැදිලි නෑ. ඒ කියන්නේ මේ යන ක්‍රමයේ හරිද වැරදිද කියලා අහන වගේ ප්‍රකාශයක් තියෙන්නේ. ඉතින් මේක මගේ කනට ඇහෙන්නේ මේ සක්මන් ගන්නකොට මම දකුණු වශයෙන් සක්මන් කරලා තියෙනවා. ඒ නිසා දෝ ඊට පිට යන්නෙත් නෑ. ඊට පිට කියන ගණන් කරන්නත් පුළුවන්. ඔය වැඩි විස්තර සහිතව බලන්න ගියොත් තමයි හුඟක් ඔය ප්‍රශ්න මතුවෙන්නේ. ඒ වැඩි විස්තර නරක නිසා නෙමෙයි. හිත පදම් වෙන්නේ ඉස්සෙල්ලා ඒක කරන්න හදනවයි කියලා කියන්නේ මේ පුංචිම දරුවෙකුට ඉපදිච්ච ගමන් මේ හයි ප්‍රෝටීන් කන්න දෙනවා. ඔජ්ජටට කන්න දෙන්නේ බාගෙට දිරෝපු ආහාර. ඊට පස්සේ තමයි වැඩෙනකොට තමයි යාට හපල කන්න පුළුවන් දේවල් අධික ප්‍රෝටීන් ආහාර දෙන්න ඕනේ. පටන් ගන්නකොටම කෑදර කමට දුන්නට. ඒ වගේම කියනවා උපවාසයක් කළා පටන් ගන්නකොට තැඹිලියොත් පටන් ගන්නවා. උපවාස කළා ගෙල්ලින්ම ගිතෙල් කෑවොත් මැරෙනවා. ටික ටික ටික ටික කරන්න ඕනේ. මේක එහෙම නෑ. අර ඔක්කොම ටික ගෙදර ගෙනියන්න හදනවා. ධානා ටිකයි, මාර්ගඵල ටිකයි ඔක්කොම අරගෙන යන්න හදනවා. ඒක රිට්‍රීට් එකක් ඉවරලා යනකොට හම්බ වෙන්නේ නෑ. හම්බ වෙනවනේ හොඳයි. හම්බ වෙන්නේ නෑ. ඒ තමයි දන්න සරල ක්‍රමේ කරන්නේ. ඒ නිසා මේ විස්තර ටික මේ සක්මනෙත් හොඳයි. ඉතින් නමුත් මේක මේ යෝගාවචරයට සැකේ තියෙන කොතනද කියන එක මට හිතා ගන්න බෑ. දල වශයෙන් හොඳයි. අංග සම්පූර්ණකමක් නෙවෙයි මම මේ කියන්නේ. මෙහෙම කරගෙන කරගෙන යනකොට හිත එන, හිත දෙන, හිත ඉස්පාසු වෙන වෙන වෙලාවේ අරමුණේ සවිස්තර බලන්න. හැමදාම පටන් ගන්නකොට ආධුනිකයෙක් වගේ පටන් ගන්න. නවකෙක් වශයෙන් පටන් අරගන්න. ඒකෝට තමයි තේරෙයි. කොච්චර වැටුණත් මුල් මුල් පියවර ටික නැගිට ගන්න දන්නවනම් ඒ මනුස්සයා වටන්න බෑ කාටවත්. යනවා බලනකොට හොඳයි කියන්න පුළුවන් තොරතුරු ටික. ගෞතම ස්වාමීන් වහන්සේ ධර්මී යෝගිකින් කියලා තියෙනවා. මෙම වැඩසටහනද පෙද සහභාගී වීමට හැකියවීම මහත් භාග්‍යයක් කොට සැලකමි. ඔබ වහන්සේ සඳහන් කළ පරිදි නිවසේදී කරන භාවනාවේදී මෙහිදී කරන භාවනාවේදී තත්ති වෙනස නිරීක්ෂණය කර ඇත්තෙමි. සත්‍යකින්ම මෙවැනි පරිසරයක ඔබ වහන්සේගේ ශ්‍රවණී ඉතිරි කිරීමට ලැබීම මොනතරම් කුසලයක්ද? විමසී කරන භාවනාවේ සුවයට වැඩි නිස්සරණයක් ලැබීමට ඇති වන පිපාසයේ සංසිඳවා ගැනීමට වැඩසටහන් වලට සහභාගී නොවි රෙට්ටිස් වලට නොපැමිණ පැමිණීමට හැකියාවක් ඇතනම් මේ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව උපදේශ කරුණාවෙන් හා දයාවෙන් අපේක්ෂා කරමි. මෙම කාලය දින දෙක තුනකට හෝ එක් දිනකට සීමා වුවද සෑහේ. මෙසේ පැමිණෙන විට නිස්සාරණේ සුවය පෙර ලැබූ හෝ නොලැබූ කල්යාණ මිත්‍රයෙකු සමගෝද පැමිණිය හැකිද යන්න සඳහන් කිරීමට කාරුණික වන්න. අපේ සාරණාත් දුක් නොවි සුව ලැබේ. පිරිමි යෝගීන් සඳහා ඇත්තටම වැඩමුළුවට සම්බන්ධ වෙන්නත් පුළුවන්. බාහිර යෝගාවචර වශයෙන් සම්බන්ධ වෙන්නත් පුළුවන්. ඒක කන්තෝරුවෙන් ඊතරතුරු ලබා ගන්න පුළුවන්. නමුත් මේ වෙලාවේදී අපි කරන්න තියෙන්නේ මේ ලැබිච්ච නිස්සරණ සැපේදී භාවනා කරනකොට මොනවද දැනුනේ කියන එක පොඩ්ඩක් ලියන්න මේ වගේ කොලේ එකක්වත් නැහැ. ඉතින් එහෙම කට්ටිය එනවට මං කැමතිත් නැහැ. ආයෙත් ඇවිල්ලා නිසන්නේ කියලා උරතල් වෙලා යනවා. මේ ඇවිල්ලා මෙච්චර කරපු එකේ මට පරියන්කවක හොඳම පරියන්කෙ මෙහෙම මට මෙහෙමුනේ කියලා වார்த்தාව තියෙනවනම් මම සීප වෙලඳල් කරන බාර ගන්න. නැත්තම් මං ගණන් ගන්න. නිසන්නේ කොහොමදත් හොඳයි. නමුත් ආපු එකේ මේ භාවනා කරලා නෙවෙයි මේ කතා කරන්නේ. එහෙනම් තමයි එක එක සක්මනක විස්තරයක් කියලා නැහැ. එහෙනම් දැන් දවසේ මේ කරන වැඩවලදී කොයි වෙලාවෙද මට හොඳටම සතිය පිහිටලා තියෙන කියලා හරි තොරතුරක් තියෙනකොට මම පිළිගන්නවා ඔය කියන කතාව. නැත්නම් මම පිළිගන්නේ. කිසිම සාක්ෂියක් නැති පිළිගැමේ ලියුමක්. එසේ නමුත් අද නම් ඇත්තටම පිරිමි කෙනෙකුටවත් ඉඩ නැහැ. ඒක ඉතින් හැමදාම වෙන එකක් නෙවෙයි පිරිමැට් නැත්නම් බාහිර යෝගාවචරණ විදිහට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒක කන්තෝරුවට ගියාම ඒ කට්ටිය ක්‍රමයේ කියලා දෙයි. අලුතෙන් කවුරුත් අඳුරලා දෙන්න යන්න එපා. යඳුරලා දෙනවා නම් අපිට රිට්‍රීට් ඕගනයිසර් කෙනෙක් හරහා එන්න ඕනේ නැත්නම් ග්‍රාම සේවක සහතිකයක් ඕනේ. එහෙම නැත්නම් කවුරු හරි දන්න කෙනෙක්ගේ මේ අඳුනා දීමක් ඕන නිසා කවුරුත් අඳුරලා දෙන්න යන්නම එපා. එහෙම අඳුරලා දීපු හැම එක්කෙනෙකුටම අඳුනා දීම නිසා කනකාට වෙන්න වෙලා තියෙනවා. ඕන කෙනෙකුට හොයාගෙන එන්න කියන්නේ. එතකොට අපි එයාව පරීක්ෂා කරලා ගන්නවා මිසක් අඳුනා දුන්න එක්කනාගේ රෙකමෙන්ඩේෂන් බෑ. මේ මේ මේ මට්ටමේ ගෙනියනවා කියන්නේ සෙල්ලමක් නෙමෙයි. ඒ නිසා හරියට එයාට වග වෙන්න කියන්නේ එන කෙනාට අපිට රස වුණාට කාටවත් මේක කියලා දෙන්න යන්නත් එපා. ඒක හරියන වැඩක් නෙමෙයි. අම්මා කිව්වට දරුවෙක් බාරගන්නෙත් නැහැ. දරුවට ඕන විතරක් බාරගන්න. ඒ නිසා අඳුනා දෙන්න ඉස්සෙල්ලා තමන්ගේ වැඩේ කරගන්න මේකේ නම් මට පේන්නේ වැඩ කරගන්න කැමති නැති පිරිමියෙක් කියලා තියෙනවා. ඒ නිසා අපි යනවා ඊගා ප්‍රශ්න. අනාදී දෙකම ලිව්වේ මමයි. මොකාලිවත් උච්චරයි කියන්න තියෙන්නේ. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේ කමඨාන් සුද්ධ කරනවා වල්පත් ලියන්න එපා. කමඨාන් සුද්ධ කරනදී අඩු ගානේ ඒ කියන කමඨහන පිළිබඳ විස්තර ලියලා පස්සට මොනවද දැම්ම කවන්නේ. මම ලිව්වෙත් මේ දෙකම එක නිසා ඕක ලිව්වත් කෝක ලිව්වත් මට කියන්න තියෙන්නේ මේ වෙලාව අපිට හම්බෙලා තියෙන්නේ මේ භාවනා කමටහන් පිළිබඳව මිස මේ තුලට ඇහුවට ගමන්නේ අරක පිළිබඳව විස්තර ලියලා කිව්වනම් මම මෙච්චර මං කෑ ගැස්සෙන්නේ නැහැ මම. මම කෑ ගැස්සන්න එපා. කොහොම කරත් මන්නේ දිනන්නේ. මේක මම තහවුරු කරන තමයි ඉස්සරහනේ පටන් ගත්තේ දිනන්න කේවල ඉස්සලා මන් දිනේ. ගල්පිර ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව පියවරෙන් පියවර කරගෙන ගොස් විනාඩි 20ක් පමණ යන විට මුළු සක්මනම එක විට දකිමි. ඒ විට වම දකුණ මාරු වෙන විට ඇතිවන හිස්තන බැලුවෙමි. එසේ දිගටම හිස්තන දෙස බලමින් සක්මන් කරන විට සිත ලොකු සිතට ලොකු සෑහලුවක් දැනුනි. සිතේ ක්‍රියාකාරීත්වය අනුව මේ ශරීරයේ වැඩ කරන ආකාරය වැටහීම මෙසේ හිස්තන දෙස බලා සිටීමෙන් ලබාගත හැකි දයන්න කරුණාවෙන් පහදා දෙනෙමින් ඉල්ලමි. ඇත්තට සක්මනේදී හරි අමාරුයි ඔය අතරමැද බලනවා කියන එක. නැති නිසා නෙවෙයි සක්මන බොහෝ විට ක්‍රියාවලියක් යන්නේ ආශාස් ප්‍රසාර ප්‍රස්ථාර දෙකක් විදිහට වගේ යන්නේ. එයා ඒතන ඒ හිතෙන් බලන්න ඉඩ තියෙනවා. සක්මන් කරනකොට ඒක දකින්න තියෙන ඉඩ අඩුයි. නැතිකම නෙවෙයි. ගාක්ම හිත සියුමුනාට පස්සේ තමයි මේ වම දක්ක වැඩ කරන සම්පූර්ණ රවුමක් දකුණු වැඩ කරන සම්පූර්ණ රවුමක් දැක් ගන්න පුළුවන් වෙන්නේ. ආශ්‍රය නිසා ඒ විශේෂයෙන්ම මේ හිස්තන බලනවා කියන එක මහා ලොකු ජයග්‍රහණයකුත් නෙවෙයි. නිසා සක්මන් කරනකොට ඉඳගෙන නෙවෙයි. මම ඇවිදිමින් ඉන්නේ කියන එක තේරෙනවනම් ප්‍රශ්න භාවනා කැඩලා නැහැ. පරියන්කේදී ඉඳගෙන ඉන්නේ ධක්මන නෙවෙයි. එතකොට අර ආස්වාස් ප්‍රසවාස පේනවනම් අපි අර මුල් අවස්ථා දෙකේ මතක් කරපු විදිහට ප්‍රසවාසයේ නිමාව හැකිලිමේ නිමාව බලා ගන්න පුළුවන්. නිසා ඒ කියන්නේ එච්චරම මුලින් එච්චරම උත්සුක නොවුනට කමන්නේ. සාමාන්‍ය ක්‍රමයට සතිය පිටවන සතිය විවිධාංගීකරණය වෙනකොට ඕක වෙන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී දෙපාවලට අවධානය යොමු කොට සක්මන් කිරීමේදී නිරන්තරව හිතට ගලායන සිතුවිලි ධාරාව එන්නේම නැතිව දෙපාවල අවධානයෙන් සක්මන් කළ හැකිය. යටි පතුලට වැලි මළුවේ රළු භාවයේ දැනුණද පීඩනයක් ඇති නොවේ. එලෙස සක්මණ දිගටම පවත්වාගෙන යා හැක. පර්යංක භාවනාවේදී අරමුණ ආස්වාසේ ඊට හොඳින් වම් නාසිකාග්‍රේ වැඩි දැනෙන අතර ප්‍රස්වාසයේ තියුම් ලෙස නැති වී යයි. මෙසේ එදෙස වැඩි වාර ගණනක් බලා සිටීමේදී නිකට පෙදෙසේ මස් කිඩු නැටන ස්වභාවයක් ගැස්මක් දැනෙන්නට පටන් ගනී. ඒ ක්‍රමයෙන් වේගවත් වේ. ඒ ගැන නොසිතා හුස්ම රැල්ලට අවධානය යොමු කළ විට ක්‍රමයෙන් නැති වී යයි. මේ ආකාරයේ කීප වාරයක්ම භාවනාදී අද්දුපෙමි. ඉගෙන උපදේශ පාත්‍රමි උපාසෙත් නිදුක්ඛෝගී දීර්ඝාස. මුල් ප්‍රදේශයේ ගැටටික නිරවුල් වෙච්ච ප්‍රදේශ බවක් පේන්න තියෙනවා. ඒක නිසා ඉස්සරහට කරනකොට මේ කරදර වෙනවා. අතර අතිරේක අරමුණු වෙනවා බාධක වෙනවා කියලා බලන එක වොරි වෙනවා නැත්නම් කරදර කරනවා වෙනුවට මේ බාධක තියේදිත් මට මූල කර්මස්ථානයත් එක්ක ඉඳගෙන ඉන්නකොට නම් එක්ක පිම්බීම හැකිලිම නැත්නම් ආනපන නැත්නම් ඉඳගෙන ඉන්න එකත් එක්ක ඉරියව්ව නැත්නම් සක්මන් කරනකොට ඉරියව්වත් එක්ක ඉන්න පුළුවන් ගතිය බැලුවොත් තමන්ට මුල් පියවරවල ලැබිච්ච ආනිසංශය දිගටම ගෙනියන්න පුළුවන් වෙයි. ඒ වගේ ඇත්තටම බර හිතන තරම් සතිය කැඩීමක් වෙන්නේ නැහැ. අරමුණු මාර්වීමක් විතරයි වෙන්නේ. ඒ වෙනුවට හිතතරක් කරගන්න නැතුව හිත නැවත අරමුණට ආපු ගමන් ආයෙත් පශ්චාත්තාපේ පැත්තක තියලා උත්සාහ කරන පටන් අරගත්තොත් දවස පුරාම සතිය පවත්වන්න පුළුවන් නැත්නම් ඉරියව්ව පුරාම සතිය පවත්වන්න පුළුවන් ගතිය වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මේ යන ක්‍රමේදීම බාහිර දේවල් කරදර කරගන්න නැතුව ඒ වෙනුවට බාහිර කරදර තිබුණාත් මට ඉන්න ඉරියව්ව හෝ අරමුණේ ඊට වැඩි වෙලාවක් ඉන්න පුළුවන් කියන විශ්වාසයෙන් ලෑස්ති යන්න. එතකොට ලොකු ඉදිරි පිම්මක් පයින් පුළුවන් වෙයි කියලා කියනවා. නාථාමින් ආහන්සේ මම බුද්ධානුස්මති භාවනාව හා මෛත්‍රී භාවනාවද නිතර කරමි. මා ටික කලකට පෙර සුනාමි වදුරෙන් මියගියේ මල සිරුරු දැක්කෙමි. කොටස් වශයෙන් මේ මුල්ලතාවේ මා ගොඩක් කම්පණයටපත් වුණා. මා මෙහෙට පළමු දිනේ පඩි නගින විටම තියෙන රූපද දැක්කෙමි. මා සිතා සිටියේ මල සිරුරු කපන හැටි බැලීමට එය දැන් ඉටුයි. සුනාමි යෝධරින් පසු සිටම ශරීරයේ තිබෙන කුණුගොඩ නිතරම සීකරමි. ආනාපාන සති භාවනාවේදී ඉදිරියෙන් පෙනෙන්නේ එයයි. දියක් විල්කුලක් එන්නේ පිළිකුලක් එන්නේ නැත. හුස්ම රැල්ල දැනෙන්නේ බැලුවත් පිම්බෙනවා වාගේ දෙයකි. අඩු වැඩි වීමක් පමණි. සක්මනේදී මාහට දැනෙන්නේ පාය තබන විට මොළය දක්වාම දැනුම් දෙන බවය. පාය තබන විට තද බවකුත් උස්සන විට බුරුල් ගතියකුත් පමණි. මෙය මට දැනෙන හැටියට පහදා දෙන්න. ඒ විදිහට දැනෙන එක කොච්චර වෙලා එහෙම නැත්නම් බාධාවකින් තොරව කොච්චර පවත්වන්න පුළුවන්ද? එහෙම නැත්නම් මේ පැවැත්වීම වෙනදට වැඩිය දැන් එන්නේ වැඩි වෙනවද කියන එක දැනගන්න පුළුවන් නම් පාර හරියට වැරදිද කියලා කියන්න පුළුවන්. ඒ නිසා කැමැතිද කියන්නේ ඒ විදිහට පිම්බීම ඇකිලි ආස්වාද ප්‍රසවාස කරනකොට ඉසිනවත් වෙනවා, කම්පන චංචල වැටෙනවා. ලක්මනේදී මේ වගේ දැනෙන ගති වෙනසට වැඩිය ළඟින් වෙනසට වැඩිය වැඩි වේලාවක් ඇසුරු කරන්න පුළුවන් වීමක්ද වෙලා තියෙන්නේ බැරි වීමක්ද වෙලා තියෙන්නේ කියලා කිය කැමති සභාගත කරන්න වචනේ කියන්නේ. ස්වාමීන් වහන්සේ ටිකක් වැඩි වෙලාවක් ඉන්න පුළුවන්. ඒක තව වැඩි කිරීම සඳහා කරන්න. එතකොට ඔයකේ අෂ්ටර විස්තර බලන එක අර ඇසුර වැඩි වෙන්න වැඩි වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා යම් ආකාරයක හිටියොත් පිම්බීමේ හැකිලිමේ ලේස මාත්‍රය දක්වන්න පුළුවන්. ආස්වාස් ප්‍රසවාසයේ දේශමාත්‍රය දැක් ගන්න පුළුවන්ද? යම් ආකාරයකට කටයුතු කළොත් ආනාපානයේ මේ තියෙන සරල වෙනස දැක ගන්න පුළුවන්ද? ආන්නේම කරනකොට ඊග තමන් අපේක්ෂා කරනව අතිරේක විස්තර ගොඩාක් එන්න පටන් ගන්නවා. ඒ නිසා මේ වැඩිවීම සඳහා කටයුතු කරන්න. එතකොට නම් තමන්ට තමන්ගෙම අත්තරදී වලින් නිසා ඥාණයෙන් තමන්ගෙම දැනුම් තේරුමකින් ඉස්සරහට යන්න පුළුවන් ගතිය තියෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් කිරීම ආරම්භ කරන විට ලනුපැදුරේ ඊට ගොරෝසු ලෙස දැනෙන අතර පතුල්වල වේදනාව ඇතිවේ. ටික වේලාවක් ගත වූ විට එම අපහසුව මගහැරේ. සක්මනේදී දෙපා මාරු කරන විට කයේ බර වම් පායට හා දකුණු පායට මාරු වෙන සැටිද දැනේ. මුලදී අපහසුාවක් දැනුණද විනාඩි 15ක් පමණ සක්මන් කරන විට ඊට සංසිඳුණු බවක් මුළු කයටම දැනේ. මුලදී තරම් හිත පිට යන්නේ නැත. ආනාපාන සතිය නම් මෙසේ නොවේ. සිත නිතරම අරමුණෙන් පිටයයි. මෙහි පැමිණි පසු සිත දැන්පත්ව යම් තරමකට හෝ සාර්ථක වූයේ එක්වරක් පමණි. එදින විනාඩි 40ක පමණ කාලයක් ගෙවි ගියේ අපහසුකින්. යෝගී වාර්තාවක් කියනකොට හැම වෙලාවෙම වැරදිච්ච පෙරදිච්ච දේවල් වාර්තාවේ මුලට දාන්න එපා. සක්මන් කරනකොට මට විනාඩි 10කට පස්සේ ඉස්පාසුනානේ එතනින් පටන් ගන්න. මට මෙන්න මෙහෙම තමයි ධක්මන වැටහුණේ. ඊට පස්සේ කියන්නේ මට මේ ටී ඉතලා වෙලාවක් තිබුණා. ඒ ටිකේ මට ධක්මන හරියන්නේ නැහැ කියලා. ඊට පරියන්කේ ධක්මන වගේ හරියන්නේ නැහැ කියන වැරදි නැස්චාත කණපින්දා ලියනවට වැඩිය මේ ආවට පස්සේ මට එක දවසයි හරියේ එදා හරියේ මෙතනින් කියලා හරිතනින් පටන් ගන්නවා. මේ කමඨාන් සුද්ධ කරනකොට මේ හොඳටම හරිය මූල කර්මස්ථානයේ මුදුන්පත් වෙච්ච තැනින් පටන් ගන්න මිනිස්සයාගේ කතා හැමදාම සාධනීයයි. වැරදිච්ච තැන් වලින් පටන් ගන්න මනසට වෙන වෙන කවුරුත් ඕනියක් කරන්න ඕනේ ඒ ඕනියමම ඇති. ඒකට කණ්ඩස් ක්‍රියා කියලා කියන්නේ ඒක කනම් මේ මොනවද ඒවට කියන ලස්සන වචනයකට කියනවනම් මේ කංකරච්ච වැරදිච්චින්මයි පටන් ගන්න. කද්දාව හොදා බෙරන්න බෑ. නිසා කමටාන් වාර්තාවේ ලියලම තියෙනවා තමන්ට කමටාන මුදුන්පත් වෙච්ච තැනින් වාර්තාව පටන් ගන්න. ඒක තමයි සම්මුතිය. ඊට පස්සේ ලියන්න පිටිපස්ස රචන පිටිපස්සට ලියන්න මෙතෙන් එනකොට මට මෙච්චර මෙච්චර අපහසුයෙන් ආවේ ඒක වෙනම නොලිව්වයි කියලා ප්‍රශ්නකුත් නැහැ. හරියට හරිය එක ඩිංගිත්තක් හරි ඉස්මතු කරලා පෙන්වන්න දන්නවනම් එයා සද්ධර්මයේ දන්නවා. එයා සත්පුරුෂය අඳුරනවා. වැරදිච්ච වෙන් පටන් ගත්තා නම් ඉතින් වැඩක් නැහැ. කඩදාසියත් අපරාධේ, පෑනත් අපරාධේ, වෙලාවත් අපරාධේ, කාලෙත් අපරාධේ. ඒකට සෑහෙන කාලයක් යනවා. දැනම කාලෙකත් ඔක්කොමල නම් වැටෙන්නේ නැහැ මේ ට්‍රක් එකට. ඔක්කොටම දන්නේ කනපින්දම්. මේ රේඩියෝ අහලා පුරුදු වෙලා. පත්‍ර බලලා පුරුදු වෙලා. ටෙලිවිෂන් එක බලලා පුරුදුම කනපින්දම්මනේ කියන්නේ. වැරදිච්ච වැරදිච්ච විතරනේ කියන්නේ. ඉතින් ඒ නිසා කමටහන් සුද්ධ කරනවත් අර රේඩියෝ කතා කරන්න එනවා මේ. ඉතින් මට තියෙන channel එක මාරු කරන්න වෙනවා. හරි ගිය තැනින් පටන් අරගන්න. එහෙම කතා කරපුවාම එහෙම කතාවට ගැළපෙන එක විතරයි කල්යාණ මිත්‍යා. ඒ ගැළපෙන විතරයි සද්ධර්මය. එහෙම නැතුව වල්පල් කියන මනසේ අසත්පුරුසයි අසත් ධර්මයි යාට ඇඟට නොදැනෙන්න හල්ලා දාන. හැබැයි ඇඟට දැනෙන්න හැලුවොත් එම ජීවිත තත්ත්වය. භයානකයි. මිනින කබල වැත්තක දානකයි. ඒ චා වාර්තා ලියලා වාර්තා තොරතුරු හොඳයි. ඉදිරිපත් කරනකොට කන බින්දමකින් ඉදිරිපත් කරපු එකයි ඒ චෝදනාවක් වශයෙන් මම කියන්නේ. නිරන්තරයි. ගරු ස්වාමීන් වහන්සේ දවස් 3 සිට 4 දක්වා පැවැත්වෙන පරයන්ක භාවනාව පස්තරු 1:20ට පමණ කාලයක් සිටීමට හැකි විය. විනාඩි 10ක් 15ක් තරම් කාලයකින් කාලයකදී සතිමත් බවත් හුස්ම රැල්ල ප්‍රදිනී යාමත් සිදුවිය. එහෙත් වාර 3ක් පමණ හිත පහතට ගඩා වැටුණි. එහෙත් අදිස්ථාන පූර්වකෝ ක්‍රියා කිරීමට සිත එක කරගතිමි. එෙහිදී සිදු එක් සිදුවීමක් නම් මේක වර්ණ එලි කීපයක් තිරයක දිස්වන ආකාරයට දැකීමයි. ඒ ඉවත් වීමත් සමගම නව ජීවියක් ලැබුව ආසේ උඩුකය වඩාත් ඍජු වී ශරීරයේ සැහැල්ලු භාවයට පැමිණීමත්ය. විනාඩි 7ක් තරම් 7ක් තරම් කාලයක් පිටි කාලයකදී මා ආසනයක බංකුවක වාඩි වී සිටින බව දැනීමත්ය. නමුත් සතිමත් භාවයේ පැවතුනි. කොපමණ කාලයක් එම ඉරියව්වේ සිටියදයි කීමට මා නොදනී. මේ කාලය තුළ ශරීරයට පුදුමාකාර සුවයක් හා ශක්තියක් ධර්මයේ කෙරෙහි වචන වලින් පෙළ ගැස්විය නොහැකි තරුණවන් කෙරෙහි ශ්‍රද්ධාවක් සිතට එකතු වුණ බව දැනුනි. ගරු ස්වාමීන් වහන්සේ අපට පාදා දුන් ධර්ම දේශනාව මාහට පිළිසරණක් වූායයි සිතමි. ඉදිරියට යාමට උපදෙස් පත්මේ ගරු ගරු ස්වාමීන් වහන්සේට නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමි. මේ වගේ භාවනාවට පරිසරයෙන් කයෙන් හිතෙන් අනුග්‍රහයක් ලැබිච්චාම හැකිතාක් මූල කර්මස්ථානේ ඇසුරු කරන්නේ නැත්නම් චින සම්පත්‍ය පන්නගත වෙනවා. අපිට හැමදාම හම්බ වෙන්නේ හම්බෙච්ච ගමන්ම ඒක බලන්න ආස්වාස් ප්‍රසස් ඉඳගෙන ඉන්නවනම් ආස්වාස් ප්‍රසස්ෝ ඉඳගෙන ඉන්න ඉරියව්ව වඩ වඩා සමීපව ඇසුරු කරන්න. මේක උනේ ධක්මනකදී නම් හොඳට අරමුණු ඇසුරු කරන්න. එහෙම නැතුව මේ ලැබිච්ච සැප විතර කර කර ඉන්න හදනවයි කියලා කියන්නේ මේ සංසාර බය දන්නේ නැතිකම. සීගන් සීගන් කියලා ගොඩගොවියෙක් කුඹුර හාගන්න එපායි වහින වෙලාවේ හැමදාම වහින්නේ නැහෙනේ. අන්න ඒ වගේ තමන්ට කලාතුරකින් හරියනවා. මේ හරියක උපරිම ආයෝජනය තමයි මේ වෙලාවේදී මූල කර්මත්තන්නේ හොඳට සමීපව බලලා ඒකේ විස්තර වැඩි වැඩියෙන් ගන්න ඕන. නැත්නම් හිත උදම්මනට ගන්න. ඒ උදම් ඇනීමම භාවනාවට එනියක් කොක්කක් වෙනවා. ඒක නිසා ඒකෙදී පරිසං වෙන්න ඕනේ. ඒකත් අර වේදනාව වගේමයි. මේකේ තියෙන විදිහට හොඳ පැත්තක් තියෙන්නේ අනු අනුග්‍රහයක්. ඒ අනුග්‍රහයේදී අරමුණ නැවත සීපත් කරන්න පුළුවන්ද බැලුවද කොහොමද පේන්නේ කියන එක ගැන සටහනක් නැතිකම නිසායි මම මේ චෝදනාව කරන්නේ. ඒ නිසා වෙලා තියෙන හොඳ දෙයක්. නමුත් ඒක උපරිම ප්‍රයෝජන අරගෙන නැති නිසා ක්ෂණ සම්පත්තිය යම් ප්‍රමාණයකට අපිට ගිහිලා තියෙනවා. අනිත් දවසනොත් ඒක වෙන්න දෙන්න එපා. වහවහ මූල කර්මස්ථානයේ පිළිවෙත සමීප අධ්‍යයනයක් කරන්න. ගෞතම ස්වාමීන් වහන්සේ ආනාපාන සතිය හැර මෛත්‍රී භාවනාවෙන් බුදුගුණ භාවනාවෙන් සිතේ සමාධිය ඇති කරගත හැකිද? එවැනි සමාධිමත් සිතකින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිර්වාණ ගාමිනී මාර්ගය අවබෝධ කළ නොහැකිද? ඒ කියන්නේ මේ භාවනා මධ්‍යස්ථානට ඉන්නේ නැතුව මට වෙන තැන් වල යන්න බැරිද කියලා පුළුවන් ගිහිල්ලා කරගන්න. අපි මෙහි දීලා තියෙන එක කරනවද බැරිද කියලා කියන්නේ අල්ලපු ගඩේ කැමරා සයි කියලා මෙහි කියන්න එන්න එපා වැඩක් නැහැ. මේ 102ද කොහොද අපේ යන්නේ බාහන වැඩපිළිවෙලේ ආයෙ මං හැදෙන එකක් නැහැ. එනිසා මෙහි තිබුණ උපදේශ ඇහුණාද කරාද උනේ මොකද කියලා කියන්නේ නැත්තම් මෛත්‍රී බෙදෙන දනකට හරි බුද්ධානුස්සතිය බෙදෙන දනකට යන්න. මේ ප්‍රශ්නයක් නෑ. මයිගේ චී තරහක් නෑ. නමුත් අපි මෙතන සීමිත තේමාවක් අඳුල්ලා දීලා තියෙන සභාවකට අපි කියනවා අපි යන්නේ මේකේ ඒකේ පිට දේවල් අපි විචනය කරන්න යන්නෙත් නෑ. හොඳයි කියන්නේ නැද්ද නරකයි කියන්නේ යන්නෙත් නෑ. හඳුන්වා දෙනකොට පළවෙනි වාක්‍යය කියන්නේ අපි මේ සතිය හඳුන්වා දෙන්න හදන්නේ. මුලික කපණ දෙන්න පළවෙනියම කියන්නේ එච්චරයි. ඉතින් ඒක තීදි මේවා සාකච්ඡා කරන්න ගියාම මම කරන වචන වලින් කායක හිත නරක වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම කියන්නේ මේ දීපු ටික කරාද වැටුණාද ඒක කියන්න. එහෙම නැත්නම් මේ මේ පිරිසක් එක්ක මට දැන් ආයෙ මයිච් බහනකට බහින්න බෑ. බලාපොරොත්තු වෙන්නත් එපා කරන්නෙත් නෑ. ඒ නිසා මේකට සම්බන්ධ විස්තර කියලාමයින් ඇහුවනම් සමහර විටක මගේ හිත මෙලෙක් වෙන්නත් ඉඩ තියෙනවා. දැන් නම් හරිම තදයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සතියේදී හුස්ම ගැනීම නාසිකාග්‍රයේ මැදින් ආරම්භ වේ. මේ විට එමස්ත මේ අවසන් ප්‍රශ්නය. මේ මේ විට එම ස්ථානයේ තද බවත් මෙන්ම තෙත් ස්වභාවයක් දැනේ. එසේ පටන් ගන්නා හුස්ම ඊට කෙටි දුරක් ගොස් නැවත ආරම්භ කළ ස්ථානයට පැමිණි. එවිටද කලින් දැනුණ තද ගතිය මෙන්ම තෙත් ගතියද දැනි. මෙසේ විනාඩි දෙකක් තුනක් සිටි පසු හුස්ම රැල්ල නොදැනී පෙර හුස්ම ආරම්භ වූ ස්ථානයේ සිට හැදීමක් හා ආපසු යෑමක් දැනි. මේ සිදුවී විනාඩි දෙක තුනකට පසු තදින් හුස්ම ගන්නා ශබ්දයක් ඇසේ. නමුත් හුස්ම රැල්ල නොදැනි. පෙර ලෙස ඇදීමක් හා යාමක් පමණක් දැනි. මෙසේ සිටන විට වරිමර නිින්දයයි. මින්දේදී කිසිදා නොදුටු පුජ්‍යලයන්ගේ මුහුණු පෙනේ. මෙසේ වරින් වර හැරුණු විට පුෂ්ප දැනීම නැතත් ඇදීම හා ආපසු යාම ඊටම මන්දගාමි ලෙස සිදුවේ. මෙසේ විනාඩි 5කට 6කට පසු ශරීරයේ හිරිගඩු පිපි සිහිල්ලු ආකාරයක් දැනුනි. එසේ හිස කැක්කුමක් බඩ දඟලන ගතියක් දැනුනි. එසේම දැනුනි. ශරීරයේ ඇතුළත කිසිත් නොමැති බවක් දැනුනි. මේ අටතුරුද නිින්ද ගොස් යලිය හැරේ. මෙසේ නිින්ද යාම භාවනාවට බාධාක් ලෙස හැඟේ. කොපමණ උත්සාහ කළද නිදා ගැනීමේ ආසාවද වරින් වර මතුවේ. ඒ පිළිබඳ උපදේශ ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙන වහන්සේ පිළිබඳව. මේකදී ඉතින් අර මූල කර්මස්ථානයේ සඳහන් කළ තියෙන වාක්‍ය තුන හතර ගත්තොත් ඒකේ විවිධ සටහන් සහ විවිධ ආකාර පෙන්නනවා එකම අරමුණ දිහා බොහෝ වෙලා බලන් හිටපු තරමට. ඉතින් මේ විවිධ සටහන් විවිධ අරමුණු එක්ක අරියාදුවට කටයුතු කරොත් ඇයි එහෙම වෙනස් වෙන්නේ ඇයි මෙහෙම වෙනස් වෙන්නේ කියලා මේ අනිත්‍ය දක්ෂණය අනිත්‍යතාවට විරුද්ධ වීමක් තියෙනවා. ඒ නිසා යෝගාවචර අනිතරම අනිච්ච සංඥාවෙන් භාවනාවට බහින්න මට මේකමයි පේන්න ඕනේ මේකමයි තියෙන්න ඕනේ කියන නිච්ච සංඥාව. එතකොට අපේ මූල ධර්ම වලට විරුද්ධව යනවා. එනිසා මූල කර්මස්ථානයේ සම්බන්ධව මොන සටහන පෙන්වන්නත් මොන ආකාරයේ පෙන්වන්නත් වාර්තාගත කිරීම විතරයි යෝගාවචරය කරන්න ඕනේ. හරි වැරදි මනින්ද ගිය ගමන් හිත තීරණාත්මක වෙච්ච ගමන් දරදඬු වෙනවා. ඊගෙන හොඳට බලනකොට කයි හිතේ ගොඩාක් විපර්යාස වෙන්න පටන් ගන්නවා. මේ ඒතකොට තමයි යෝගාවචරය මම කියන මිනිහ අඳුරගන්නේ. එහෙම නැත්නම් අපි අතීතය අනාගතය අරය මෙයා ගැන අතර මෙතෙන්නේ හිත හිතයින්. මෙන්න මේකට විවෘතව විවෘත මනසකින් පුළුවන් තරම් යන්න වෙන විදිහකට කියනවා නම් මේ නිින්ද එන්න පුළුවන් දෙයක් කියලා ලෑස්තිලා යන්න. මේ ඇදෙනවා නතර වෙනවා තියනත් වෙන්න පුළුවන්. තද ගතිය වතුර ගතිය වගේත් වෙන්න පුළුවන්. මේ කොයි එකටද ලෑස්ති මනසකින් ගියොත් ඔය වගේ ලෑස්ති මනසකින් නොගිය වෙලාවට වැඩිය සම්පූර්ණම වෙනස් බවක්. ලෑස්ති මනසකින් නැතුව යෑමට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. භාවනා කරලා අනිත්‍ය සංඥාව හිතේ පළපදියම් කරන ලෑස්ති මනසකින් යෑමට කියන යෝනිසෝ මනසිකාරය. එතකොට ඔය කිලිච්ම කෙලෙසකට ඉන්න බෑ. ඒකට ඒකට මොන දීමේ ශක්තියක් එනවා. ඒක යෝගාවචරය ස්වයම්බුවම ඇති කරගන්නවා. එහෙම නැත්නම් හැමදාම වර්ධිනව පරිධිනවා කියන නීතියේ හිටී. ඒ නිසා මේ පෙන්වන්නේ හිත අලුත් වෙන්න හොඳ දොරටුවක් මකර දොරණක්. ඒ නිසා අනිත් දවසේ මේ ඕන දෙයකට ලෑස්තිලා සූදානම් මනසකින් යන්න. එතකොට Tamanට Tamanගේම භාවනාවේ ඒ පෞරුෂත්වයේ එහෙම නැත්නම් ප්‍රතිශක්තිය නැත්නම් මූණ දීමේ ශක්තිය නැත්නම් විවෘත ගතිය වැටෙන්න පටන් අරගන්නවා. හරියටම මගේ පැයක් ගිහිලා තියෙනවා අපි පටන් ගන්නකොට අපෙන් පොඩි ප්‍රමාවක සිද්ධ වෙච්ච නිසා ඉතින් අපි මෙතන ඉන්න විනාඩි 45ක් වමන කාලයක් තියෙනවා සක්මන් කරන්න. ඒ සක්මණෙන් පස්සේ අපි තුනට බලාපොරොත්තු වෙනවා සාමූහික භාවනාවකට. ඒ මතක් කිරීමත් එක්කම අපි අද දවසේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙලින් මාව මෙතනින් සටහන් කරනවා. සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.